එබඳු මිනිස් මනසේ කුසලතාවයන් හැකියාවන් අතිරිමත් බව භාවනාවෙන් අපට අත්දකින්න පුළුවන්. භාවනාවෙන් කුමක්ද අත්දකින්න මේ මානසික අතිරිමත් බව ඕනෑම කලබලකාරී ඕනෑම ආවේගකාරී වටපිටාවට බොහෝම නිවිසයි. ඒ සුවිශේෂී හැකියාව අන මිනිස් දෙක අපේ හිතේ තියෙනවා තිබුණාට මතු වෙලා නැහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මතුව තිබෙන්නේ තා ක්‍රියාත්මක වන්නේ කුමක්ද පරිසරයට අනුව නැගීම පරිසරයේ විසින් වටපිටාව විසින් අවද සමාජයේ විසින් ගහන ගහන පදේට සහ කාලයට අනුව නටන්ත රංගනයේ දෙන්න තමයි මනස පුරවති වෙන්නේ පුරුදු වී දෙන්නේ යන්නේ ඒ නිසා ඇත්තටම මනස හැම දෙයකම වටපිටාවට දොස් කියනවා ඒ සාගරය. ඒ වගේ මනස තමන්ට කියා ස්වාධීනත්වයක් නැති තමන්ට කියා ස්වාමීත්වයක් නැති තමන්ටම තමන් පාලනය කරගන්න බැරි පාලනය නොවන මනස තමන්ව හසුරවන පරිසරයක දොස් කියනවා. වටපිටාවට සමාජයට අනුන්ත දොස් කියනවා. දැන් භාවනාවෙන් මේ හරදර දෙකෙන්ම කෙනෙක් නිදහස් වෙනවා. මොකක්ද මේ අනුන්ට දෙක්ීමෙන් වළකිනවා. ඒ වගේම අනුන් මොනවා කිව්වත් කරා තමන්ගේ සිල්ල අනිවි කරගන්න නැතුවත් ඉඳලා. දැන් සිල්ල හිතෙන්නේ වාසී සැනසෙල්ල වෙන්නේ තමන්ගේම අතේ. ඒ සංකාටවත් දෙන්නත් බෑ, ගන්නත් බෑ. බොහෝ දේවල් අපේ මුදුරා ගන්න පුළුවන්, බොහෝ දේවල් අපටම පුළුවන් අන්සතු කරන්න. බොහෝ දේවල් අන්නයින් අපට ඉල්ලන්නත් පුළුවන්, ලබා ගන්නත් පුළුවන්, පැහැර ගන්නත් පුළුවන් නමුත් මේ තනතිල්ල කියන දේ නිදහස කියන කාරණය කෙරෙන්නත් බැරි, ගන්නත් බැරි, නැහැ ගන්නත් බැරි, උදුර ගන්නත් බැරි, ඉල්ලා හිටින්නත් බැරි, ආඥා කොට ලබා ගන්නත් බැරි. ඒ මොනම ආකාරයකින් ලබා ගන්නට බැරි වුණත් තමන් ළඟම තියෙන දෙයක්. දේශනායි මෙතනදී වෙන එක්තරා විදිහකට අවාසනාව අනිත් පැත්තෙන් හාස්‍යය. එනවා මොකද්ද විහිළුව මේ තමයි ළඟම තියෙන දෙයක් තමයි අපි ලෝකෙින්ම ඉල්ලගෙන මුළු ලෝකෙින්ම විවාහ සම්මියන්නේ. ඉතින් මේ කාටවත් දෙන්න නැහැ. මම හිතන්නේ ඒ කියන්නේ දෙයක් නොවන නිසා. තමකත් හිතනවා එයාට ලැබෙයි. ඒ බලාපොරොත්තුෙන් ඒ ප්‍රාර්ථනෙන් උපන්දා සිට දන්නා දන්නා වලින් අප ඉල්ලමින් ඉඳමින් යනවා දැනතියි. ඉතින් ඒ බොහෝ දේවල් අපිට ලැබෙනවා ලෝකේ. බොහෝ දේවල් දෙමව්පියන්ගෙන් ලැබෙනවා, බොහෝ දේවල් කවුලෙන් ලැබෙනවා, බොහෝ දේවල් සමාජයෙන් අධ්‍යාපනයෙන් වෘත්තියෙන් විවාහයෙන් කෙනෙකුට ජීවෙනවා. හැබැයි මේක මේකදී අපි හැම දෙනාගේ මේ ලකුණේදී නම් කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ සිත්භාවයෙන් තමයි අප දිගටම දිගටම ජීවත් වෙන්නේ. ඉතින් මේ කාමයේ ඇතුළත බැලුවොත් එදී බැලුවොත් එනේදී කොහම නැහැ සිත්භාවයක් අභ්‍යන්තරයේ කියලා. ඔය කිසි දෙයකින් සම්පූර්ණ කරවන්න පුරවන්නට බැරි හිස් භාවයක් මේ අභ්‍යන්තරයේ නිවසේදී හිස් බව එදා තිබුණ අගතිය මේ සියල්ල අපට අද ලැබී තිබෙන සියල්ල ලැබෙන්නට කලින් තිබුණා නම් කිසියම් හිස් බවක් කිසියම් තැනකිල්ලක් නැති තැනකිල්ලේ විස්තරයක් තිබ්බද අන්න ඒ දිත්තේ අද අපට ලැබී ඉවෙන සියල්ල වට කොට දෙන සියල්ල බලාගෙන සිටින විට ඒ විදිහටම කියනවා. එනක් තියෙයි. එතකොට හිත් මානසිකුතේ අප ඉපදුනේ එය මහා නැතිලකින් පුරවා ගන්නට පුළුවන් වෙයි කියලා හිතාගෙන මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තොත් ඉතින් ඒ විභාවයට උත්තරේ ලැබී නැතිනම් අප තාම ජීවත් වෙන්නේ අර උපදින කොට තිබුණු විභාවින්මයි. ඉතින් මරණයේදී සමහර විට මහා විස්මරණයකට තමයි මුණ පාත් වෙන්නේ. දැන් හිත් භාවයක් අරගෙන හිත් බවක් හරි තියාගෙන ආව හිත් විශාල මල්ල මේ මොනවා හරි ගෙනියන්න පුළුවන් මෙතන තමයි මනුෂ්‍යාත්ම භාවයේ තමයි තියෙන්නේ මේ පිරෙන්න අප කොහේ සිට ආවද දන්නේ නැහැ හැබැයි කොහේ ගියත් අප දකින්න ඇති මේ මිනිස් ලෝකය මේ මිනිස් ලෝකයේ තියෙන සෞභාග්‍ය මේ මිනිස් ලෝකයේ තිබෙන සම්පත් මේ මිනිස් ලෝකයේ තිබෙන හැකියාව ඒ නිසා තීරණය කරන්නට ඇති මෙතන තමයි සුදුසුම තැන මෙතන තමයි ප්‍රතිරූප දේශය ඉතින් මේ මිනිස් ලෝකයේ තිබෙන සියලුම සම්පත් වලින් අපේ මනස ආධ්‍යාත්මයේ පුරවා ගැනීම ලක්ෂණ බලාපොරොත්තුවත් එක්ක අන්න ඔබ සහ මා අතීතයේ කිසියම් දවසක මේ සුදුරි තලයේ උපදවයි. ඒ අහමුත් වීමක් නෙවෙයි. එය දුරුකාමාසයක් පරාගෙන පාත් වෙනවා වගේ සිදුවීමක් නෙවෙයි. තාම සැලසුම් සහගත සිදුවීමක්. ඉලක්කයක් ඇතිවයි අප හැමදෙනාම මේ ගමන යන්නේ. මේ කාර්යාලික ගමන. එතකොට ඒ ඉලක්කයේ එක්තරා ඥානය තමයි මේ අත පහළ වී සිටින්නේ. දැන් බලන්න තියෙන්නේ මේ දෙවුණු වර්ෂ ගණනාවකට පස්සේ ඒ ගණනාව කරහා චේතනම් දුරතාව පූර්ණත්වයට පත් වෙනවා. සම්පූර්ණත්වයට පත් වෙනවා. පරිපූර්ණත්වයට පත් වෙනවා. නැතිනම් මාවත් සිටින්නේ අර හොයන ස්ථානයේද කරන්නේ මොනවාදයි දැනගෙන ඕන දැනගෙන තාමත් මිරිගුවක් පසුපස දිව යන මුවෙකුත්සේ ඉලක්කේ ඉලක්කේ අරමුණින් අරමුණට බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙට අනාගතයේ ලෝබැඳ යන මෙතන නැති දෙයක් අත නැති වර්තමානයේ නොලැබුණු දෙයක් අනාගතයේ ලැබෙයි කියන ඒ සිහිනේ පසුපත් අඹාගෙන ගමනකට අපතාම සිටින්නේ. එතෙහි මනුෂ්‍යයේ ඉපද ලබා කිස් මනුෂ්‍යයේ ජීවත් කර කිස් මනුෂ්‍යයේ නියන්නට සිදුවුණොත් ඒ එතනින් ඉවර වෙනවා නම් ප්‍රශ්නයක් නෑ. එහෙනම් තාවුදු කීපෙකින් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉවර වෙනවා. එතකල් ඉවර කරගෙන ඉඳලා තියෙන්නේ නමුත් නමුත් හිත ඇතුලේ විස්තරයක් හදාගෙන ඊළඟට අපි දන්නවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඇදගන්නයි බලන්නේ විස්තරය. ඒ නිකම්ම නිකම් භාවයක් නෙවෙයි. සංහාවෙන් පිරුණු භාවයක් සංහාවෙන් පිරුණු භාවයක් කියන්නේ මහා රික්තයක් හැම දෙයක්ම වටපිට කියන හැම දෙයක්ම ඒ වෙතට ඇද ගන්නට කේන්ද්‍රයේ වෙතට ආකර්ෂණය කරගන්න මහා බලයක් විතර හැබැයි මේ ඇද ගන්න ඇද ගන්න දේ මොකද වෙන්නේ ඒවා පිට වෙනවා ඒ වයින් මේ හිස් බව පිළිනාව වෙනුවට ඒ ඇට ගන්න දේවලු කිසි තේරුමක් නැති දෙයක් බවට අත්පත් කරගන්නට කලින් මහා වටිනාකම් තිබුණු දේ අත්පත් කරගත් පසු කිසිදු වටිනාකමක් නැති දෙයක් බවට පත් වෙනවා. අත්පත් කරගන්නට කලින් මහා චක්‍රයේ දුරු දේ අත්පත් කරගෙන ඒ දේ අත බලන ක්‍රමයකින් දුකක් මේ කියලා හිතන මොන කරදරයක්ද කියලා හිතන තැනට මේ මේ අප තුළ තියෙන මේ බව නැතිනම් මේ සංහාවෙන් පිරුණු බව මා බණාන්ත දෙයක්. එක පැත්තකින් මොනවා ලැබුණත් නැති කියන්නේ නැති. මොනවා ලැබුණත් දැන් ඇති. තවෝ නැහැ. දැන් මා තැන්නීමකටපත් වීමයි. ඉතින් මේ කියා එහෙම කියන්නේ නැති කිස් භාවයක් මෙතන තියෙනවා. අනිත් පැත්තෙන් මේ තුලට ගමන ගමන සියල්ල හරියට මහා ගින්නකට ගමන ධර්මයේ ඇවිදී අලු විතරක් තියෙනවා. අලු පාරක් පිටේදී තවත් ඊළඟට වැටෙන දර කැඳල්ලක් ගමන්නට අලු කරන්නට නෑ සූදානම් ඉතින් ඒ ගින්න බඩගින්නට වැඩිය ලොකුයි. දැන් බඩගින්නත් ඒ වගේ තමයි ඕනම ගින්නට ස්වභාවය එහෙමනේ. අපි මුවෙන් ඇතුළට ගන්නේ ද්‍රව්‍යමය ආහාර. ඕනම දෙයක් බොහෝ දේවල් ඒ ගින්නට දමන්න පුළුවන්. දිරා ගන්න පුළුවන්. එතකොට හින්දරයක් වගේ උද පැය දෙක තුනකට ඇති ඊට පස්සේ ආපහු දෙන්න තියෙනවා ආයෙත් ඉල්ලනවා ආහාර ආයෙත් බඩගින්න මතු වෙනවා මතු වෙන බඩගින්න ඉල්ලනවා කෝ දැන් තවත් මට ඕනෑ දර ඉතින් මේ බඩගින්නට විතරක් හරියන මිත්‍රෝනි කොපමණ නම් දර දෙන්න ඇත්තා කොපමණ ආහාර සහ පාන දෙවියන්ට අද වෙනවා. ඒ බඩගින්න අඩු වුණා. දැන් බඩගින්න අඩු වෙලා තියෙන්නේ කාලෙ ඉස්සර වෙන්නේ. අඩු වෙවි දෙයන්. එහෙම තේන බඩගින්න බඩගින්න මා. ඒ ඒ අඩු වීමක්. ඒතර මේ තමයි ගින්නෙන් කරන වෙන්නේ අතතුල තියෙන එක ගින්න. මේක බොහොම පොඩි ගින්නක්. බඩගින්න කියන්නේ බොහෝම පුංචි ගින්නා. මේ සංහාව විසින් අවුලව අවුලවා තිබෙන අවුලවනු ලැබූ දී ගාල අතර කුසගින්නයන් එක් ගින්නක් පමණයි. කුසගින්න සංහාවෙන්ම අවුලවපු ගින්නක්. ඒක ගින්නක් විතරයි. ඒ ගින්නක් ඔච්චර බරපතල දෙයක් නෙවෙයි. බැලුවොත් හම්බ කරගෙන විලේක අරගෙන උයාගෙන ආහාර අනුභව කරමින් ඒ පිටට යන කාලය බැලුවොත්, වියදම බැලුවොත්, මහන්සිය බැලුවොත් තේරෙනවා කුසලින්න ඇරෙන ජීවිතයක් නැද්දෝ කියලා. ඒ නිසා ඔය කුසලින්න දස මාර්ග සේනාවලින් එකක් විදිහටයි ධර්ම විස්තර කරන්නේ. දස මාර්ග සේනාව වෙන්නේ ගිල්ලක් එක තේරාවක් තමයි ඉස්සෙන්නේ. දැන් කොහොම හරි කල්යාණ මිත්‍රවනි මේ කුසලීන හොඳ උදාහරණයක් මේ සාස්කාරික ගින්න තේරුම් ගන්න. ඉවරයක් නෑ, සැපේ ඉවරෙකුත් නෑ, දහනේ ඉවරෙකුත් නෑ, ගින්නේ නිමාවකුත් නෑ. සමහර විට සමහර විට තම බොහෝම බලාපොරොත්තු සහගතව කිසියම් ආහාරයක් පිළිබඳ සැලසුම් කරනවා. නමුත් ඒ ආහාරය ඒ විදිහටම ගන්න ලැබෙන්නේ නැහැ. වෙන මොනවාරි සංකල්පනා දිස්ති. නමුත් ඒ වෙන මොනවාරි කන අතර හිතේ තියෙනවා ඊළඟ දවසේ හරි මේ ආහාරය මම හදාගෙන යනවා. එතකොට ඒ සිහිනය හිතේ කරමින් තමයි අපි අද වර්තමානය නරක අනාගතය කියලා. දැන් මේ විදිහට මේ කුසේ ඇවිල්ලා ඉන්න එක අප මහා කතරගම් කරනවා. අප කවදාවත් දිනලා නැහැ උපදීන්නේ. තාමත් ඉන්නේ උපදින්නට පිටපස්සේ. ඊළඟ කුසගින්න අපට ආමන්ත්‍රණය කරනකොට තව පැය කිහිපයකින් අන්න අප ලෑස්ති වී සිටිය යුතු වෙනවා උත්තරයට එන්න. ඒ ඉවර වෙන්නේ නැහැ. දැන් මානසික ගින්න ඊට වඩා ප්‍රබලයි. ඒ මානසික ගින්නේ කුංචි ගිනිසිරුවක් විතරයි ඔය කුසලින්නා පිළිහිට අපට දැනෙන්නේ. ඒ මානසික ගින්න විසින් අවුල වූ පංචස්කන්ධය කියන ඒ දරතේ ඒ ඇවිලෙන දෙයක් මේ ස්කන්ධ පහම ඇවිලෙනවා රූපේ ඇවිලෙනවා රූපේ නිමිලි යන එකක් නෙවෙයි ඇවිලෙන්නේ නැගිලෙමින් යන එකක් වේදනාවක් ඇවිලෙනවා සංඥා ඇවිලෙනවා ඉතින් ඒක වෙනම කතාවක් කොහොම හරි මේ ආකාව විසින් අවලෝක ගින්නනික තමයි ජීවිතය කියන්නේ. පංචස්කන්ධය පැත්තකින් කියන්නේ ජීවිතය කියන්නේ ආසාවේ ගිනි කුකුර කොහෙන්දෝ පාගියවි මේ පෘථුවියේ ඇවිලෙන්න පුළුවන් තැනක දර කියන තැනක පිදුරු කියන තැනක සියල් තැනක පතිත වුණා දවස. ඒ පතිත වෙලා ඉතින් මත් වීම කාටවත් දෙන්නේ මේ බොහෝම කුංචි ජීවිතුරකා ඊටුලි තවත් කොළ වැටෙන්න ඇති තවත් පිටුරු වැටෙන්න ඇති දර වැටෙන්න ඇති ඉතින් මේ ආශ්‍රයයක දුම් ගතමින් දුක් නැතමින් ඇවිලෙමින් නැවිලෙමින් ඉතපස් දොන්න ගලක ලෝකෙදම තේක ඇතුළු නම් එදා අපි කියන අපේ උපන්දිනේ. එතකොට එදා සිට දැන් මේ ඇවිලෙමින් අපි යන නිවෙමින් යන ගමනක්ද ඇවිලෙමින් යන ගමනක්ද කියන එක අන්න බලන්න වටිනවා හොයන්න වටිනවා දැනගන්න වටිනවා තීරණය කරගන්නත් අවශ්‍යයි. ඉතින් ඇවිලෙනවා, පත්තු වෙනවා. කොපමණ දේවල් නිසා අප පත්තු වෙනවද? කොපමණ දේවල් නිසා ග්‍රහණය වෙනවද? පිච්චෙනවද? කවුද? ජීවත් වෙන්නේ ඕම සිතිල්ලු කායි කන්ද කුඩ වගේ ඉන්නේ කවුද? හොඳට බැලුවොත් හොඳට බැලුවොත් ඔය මතු පිට දිනාවට යකින් අපුවේ ඇවිලෙන ගිනි කන්දරාව දිහා හන්දක් ගිනි ඇවිලෙනවා. දෙවිතනේ කන්ද සම්දේම ඇවිලෙනවා කියන්නේ. මේක මහා ගිනි කන්ද ඇවිලෙනවා. ඒක පේන්නේ නැහැ. හැබැයි අපි දන්නවා අපේ පපුවේ ඇවිලෙන ගිනි අපි දන්නවා. ඒ සමහර විට ඒක බුරබුරා ඇවිලෙන වෙලාවල්. සමහර විට බුරබුරා ඇවිලෙන්නේ නැහැ. හැබැයි ගිනි කුකුරු අභ්‍යන්තරයේ දුම් දමමින් තිබෙනා ඒ වෙලාවට අපි කියනවා හරි හොඳයි දැන්. අද නම් හරි ඉතින් ප්‍රශ්නයක් නෑ. කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් දැන් ප්‍රශ්නය පුරුදු වෙනවා වේදිකාව මත රඟදක්වන්නට පුහුණුවක් ලබනවා වේදිකාවෙන් පිටසක්. කොයි මොහොතේ පුහුණුව අවසන්දී මේ ජීවිතාලාව ජීවිතේ නැති වේදිකාවේ රඟදක්වයි කියන එක අවබෝධය. ඒ අනුනිශ්චිතයි. ඒ අනිත්‍යතාවය නිසා හැම වෙලෙම අපිට බයක් මේ බය කියන එක සාමාන්‍ය ගතියක්. ඒ විශේෂ ගතියක් වෙනවා විශේෂ කාරණයකට බය වුණා. හැබැයි විශේෂ කාරණයක් නැති වුණා මේ අභ්‍යන්තරයේ දුම් දාන්නේ ජීවිත ජීෙන් තමයි කවුරුත් වියයේ හා ගන්න වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඒ යටින් කියනවා බය. උඩින් නැති වුණත් යටින් බිය කියනවා. මොනවා වෙයිද? මට මොනවා වෙයිද? මගේ අයට මොනවා වෙයිද? මගේ රස්සාවට, මගේ දේපල වලට මොනවා වෙයිද? මගේ රටට. දැන් ඒ ඒ බිය අපේ අභ්‍යන්තරේ නිදාගෙන ඉන්නේ. හැබැයි ඒ ගිය අපට යටින් කතා කරනවා උඩින් කතා කරනවා. උපරිමයේ පිච්චෙන්ට වෙයිද කියන බය තමයි තියෙන්නේ. මොන ගින්නකින් පිච්චෙන්ට වෙයිද? ඒ බිය ඒ අනිශ්චිතතාවය සමග එන බිය හැම වෙලෙම අපට කතා කරමින් අපව සිර වීමක් කරනවා. දැටි ගන්නවා. ඔය හැමක් දැටි ගැනීමට. එකපාරට සබ්දයක් එහෙම නැත්නම් දැටි ගන්නවා, ගැටිලා යනවා. ඒ ටිකක්ම ඒ ටිකක්ම මතුවෙන්නේ අර ගිය අභ්‍යන්තරයේ තියෙන නිසා. එනිසා අර කවුරු දැටි ගන්නා සත්‍යය කතාව දැටි ගන්නා අය. ත්‍රාස්ත විනාය ඉතින් සත්‍ය වෙන්න මොනවත් අමුතුවෙන් වෙන්න ඕනේ නැහැ. සත්‍යවාදී හින්ට ඕනේ නැහැ අපට. ඒක සත්‍ය වෙන්නේ. මේ අකිරන්තරේ ගිහින් තිබ්බාම හොඳද නැහැ. ඒ ගිහින් විවාහගත්තේ නැති හැමෝම රක්ත වෙනාය පොඩි පිටියක්. මේ පොඩි පිටියක් සත්‍ය නොවි හිතක් පුළුවන්. අන්න එයා මනස පිටක තිබෙන දුෂ්ටේසී හැකියාව. එතකොට මේ ගිනි යම්මනකට නිවාගත්තොත් ඒ නිවාගත්ත ප්‍රමාණයට කෙනෙක් පැහැදිලිවෙන් දැනසිල්ලෙන් ඒ වගේම බොහෝම සිතිවිල්ලෝ ඉන්නවා. ඒ අර්ථ තියෙන්නේ ගමන් දෙකයි. ඇවිලෙමින් යන ගමනයි නිවමින් යන ගමනයි. නිවන් මඟ නිවන් මඟ කියන්නේ යයි. නිවමින් නිවෙමින් යන ගමන. ඒත් අවිද්‍යාව මොකද්ද? ඇවිලෙමින්, පිච්චෙමින්, දහණය වෙමින්, දැවි දැවි, තැවි තැවි යන ගමන. ඒ ගමනට 아무තු හැකියාවක් ඕනේ නැහැ. උත්සාහයක් ඕනේ නැහැ. කොහොමත් අපි එහෙම තමයි ඉන්නේ හැමෝම. ප්‍රශ්න දෙනා නැයි ප්‍රශ්න නැතිනේ. හැමදේම දැන් මේ ඇවිලෙන්න තියෙන ආස්කාර. පිටෙන්ට තියෙන ආස්කාර. දැවෙන්න තියෙන ආස්කාර. කල්‍යාණ මිත්‍රවරුනි, ඇයි අපිට දකින්න අමාරුයි? ඇයි එය ආසාව දුකක් විදිහට අපිට තේන්නේ පොතේ යන එක තියෙන අසාස්තිරේ ආසාව සමානයි දුකට දුකක් එන්නේ ආසාව නිසා නිසා ඉතින් ඔය දෙවෙනි ආර්ය සත්‍ය විදිහට තියෙන්නේ ආසාව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මොකක්ද අර කියපු දුක් කන්දරා අර කියපු දුක් ගිනි කන්ද ඇවිලෙන්න හේතු වෙච්ච අර ඉන්දනය ඒ ගිනි කුකුර අවස්ථාවයි දෙන මොනවත් නෙමෙයි ගිය ගිය තැන ඇවිලෙන්නේ ගිය ගිය තැන ගිහි මුගා බලන්නේ ගිහිල්ලා කොහේ වැටුණා මොන දරගොඩට මොන සිදුරු වලට වැටුණා ඇවිලෙනවා. ඉතින් මේ ජීකුකුර හරිය ආසයි දරගොඩකට සිදුරු වලට බොහෝම ආස්ථාවෙන් යැදෙන්නේ යායන් සංහාය කෝනෝ කවිතා නන්දි රාග සහගතා සත්‍ර සත්‍රා විඥානදී යම් තා දුරකට මෙතනින් අතෙන්ද ගොස් ඇවිලෙන්නට තියනවාද කැමැත්තා යායන් සංහාර ඕනෝ භවිකා නන්දි රාග සහගත නානා විදිහට ඇවිලෙන්න තියනවද සතුට කතරනත්‍රා විනන්දනි තැන් දිය දිය තැන් තැන් වල ඇවිලෙමින් ඇවිලෙමින් සතුටු වෙන ගතියක් තියනවාද? අන්න එයයි මේ දුක් ඛණ්ඩක දුක්ගිනි ඛණ්ඩක හේතුව. දැන් මහා විස්භාවයක් මැද තියෙනවා කුංචි ගිනි කුකුලක්. ඒ ගිනි කුකුලා තරම් තමයි ආ ඇත්තටම ආව කවුද කියලා ඇහුවොත් හරියටම උත්තරයක් දෙනවා නම් දෙන්න තියෙන්නේ ආස්ථාවේ ගිනි කුපර කුලිනිය ඇවිත්තිබේ. පුද්ගලේකාව, ගන්ධාදේකාව, විඥානයකාව, අන්තරාමිතේකු ආව, භූතේකාව ඒ ඔක්කොම බොරු වෙන්න පුළුවන්. ඒ ඔක්කොම බොරු වුණා. බොරු නොවන එකම දේ මොකද්ද? මේ පැමිණ දිවෙන්නේ ආස්ථාවේ ගිනි ඒ ආත්මාවේ ගිනි කුකුරක් තමයි ඉපදිලා තියෙන්නේ. ජීවත් වෙන්නේ ඒ ආත්මාවේ ගින්න තමයි. දැන් මේ ගින්ද හිතනවා මේක වඩා හොඳ ඉන්ධනයක් මට තියෙනවා නම් හොඳයි ඇයි දැන් ඒ තමයි හැම ගින්නකම තියෙන සීල නැත්නම් ගින්නක්ම දකින්න සීලය මොකද්ද? අනේ ඇලිුණා ඇති දැම්මා ටිකක් නිවිලා විවේක ගන්න ඕනේ කියාද? නෑ. කිසිම ගින්නක් නිවිලා පිළිබඳ නිවන පිළිබඳ සිහින දකින්නේ නැහැ. හැම ගින්නක්ම දකින්නේ තවත් අලුත් ඉන්ද්‍රණයක් පිළිබඳ සිහිනයක්. තවත් අලුත් පිදුරු කොට දරකොළ පිළිබඳ සිහියක් තමයි හැම දිනක්ම දකින්නේ. දැන් ඒ තමන් කැමැති තමන්ට සිත්තේ ඇවිලෙන්නට පුළුවන් ඉන්ද්‍රය තාම මේ ආස්ථාවේ ගිනි පුපුරට වැඩි නැහැ. සිතුව ලබා ගන්න කලින් මේ දේ ලැබුණොත් මීට වඩා හොඳට ඇවිලෙන්න පුළුවන්. බොහෝම ඇවිලෙමින් සතුට වෙන්න පුළුවන් කියලා. ආහාරයෙන් ආහාරයට දීමෙන් දීමට ඇඳුමින් ඇඳුමට ආභරණයෙන් ආභරණයට වෘත්තියෙන් වෘත්තියට දෙයින්ගේක වාහනයෙන් වාහනයට ඔය විදිහට ආශාවෙ සිටුවා. හිතුවේ කවුද ආශාව? හැබැයි අර ආස්තාව ඒ විදිහටම හිතනවා. මේ විදිහට මරණයෙන්ම ආස්තාව මේ ජීන්දර ඉන්දන පසුපස යනවා. හසුවන් හසුවන් දේ දවමින් හරියට කුසගින්නසේ හසුවන හසුවන වැටෙන වැටෙන දේ දිරවමින් නැවත හිස්ත්‍රමින් සහ නැවත ගිනි ගනිමින් ඊළඟට වැටෙන දේ දිරවන්නට සහනය කරන්නට ලෑස්ති වෙමින් ඉතින් මෙහෙම ගිහිල්ලා මේ යන මොහොතේ අර ආස්තාව සිටින්නේ ඉපදුණු තැනමයි ඉපදුණු උපන්දා ආසාව යම්තා අහස උඩට බලාපොරොත්තු කන්දක් එක්ක හිටියද ඒ බලාපොරොත්තු කන්ද ඒ විදිහටම නැත්නම් ඒ දෙපොළ වෙලා හැබැයි කඩ වෙනවා. ඒතර කඩවුණු බලාපොරොත්තු කන්ද ඔළුව උඩ තියාගෙන මේ ගිනි කුකුර මරණය හොඳ වෙනවා. මේ ජීවිතේ පටන් ගත්තේ ලක්ෂණ බලාපොරොත්තු කන්දක්ේ. ඒකේ බලාපොරොත්තු කන්දේ මොකද මේ හිතුවෙන හිතුවෙන හැම බලාපොරොත්තුවක් ගාණය මොකද උනේ හිතුවෙන හිතුවෙන හැම බලාපොරොත්තුවක් පාසාන ඒ පළවෙනි බලාපොරොත්තුවක් බවට පත් වන ආසාව. මොකද යන්නේ හිතපු දේ ඉල්ලපු දේ නෙමෙයි ඒ විදිහට පැවිදිලා තියෙන්නේ. එහෙම ලැබුණා නම් ගමන ඉවරයි. මෙතනින් ඉවරයි. ඕනෑදේ මට ලැබුණා දැන් නැති. නමුත් තාම ඕනෑදේ ලැබිලා නැහැ. ඒතර ඉතු වෙන ඉතු වෙන බලාපොරොත්තුව හරවෙන බලාපොරොත්තුවක් බවට පත් වෙනවා. ඒතර එතන ආයේ දැවීම. ඒ දැවීමට කියනවා පසු දැවීම කියලා. පස්චාත්තාපය. මුලින් ඉස්සෙනවා පස්සේ දැවෙනවා. බලාපොරොත්තු තියාගෙන ඉන්නකොටත් පිච්චිලි ඉන්නේ ඉතුරුදාමත් පිච්චෙනවා කියලා. මදි අපරාධ කියන හැඟීම පසුතැවීම එනවා. දැන් ওই විදිහට අපි එකතු කරගෙන යන්නේ මොනවද? හදවත බලාපොරොත්තු. එතකොට මේ කරක් නම් අපි මේ අරගෙන යන්නේ අපි ඉදිරිපත් පිටිනවා ඉදු කරගන්නට තියෙන බලාපොරොත්තු පුරවගෙන කඩේ කඳ දැක ඇති වරන්කන් වතුරක කඳ ඉතින් මේ කඩේ ඉදිරි පැත්තේ අන්න පිට ඉස්ත කරගන්න කියන බලාපොරොත්තු ලබන සතියේ ඊළඟ අවුරුද්දේ ඒවා ගොඩ ගැහිලා අප ඉදිරි පැත්තේ ඉතින් මේ බලාපොරොත්තු හබාගෙන අප යනවා මේ කඩ කරේ තියාගෙන අප අඩියක් තියෙනකොට ඉදිරියට මේ බලාපොරොත්තු කන්දක් අඩියක් ඉස්සරහට යනවා. මේ අඩියක් අපේ ළඟට එන්නේ හදක් හරේ කියන්නේ අර කෙනෙක් දැකන්නේ. අද ඒ කුච්චරයන් කිට්ටු වෙන්නේ නැහැ. ඒ කුච්චරයන් යන දෙයකටම හදක් යනවා ඉස්සරහට. දිවුවත් එහෙමයි දෙවිලියක් එහෙමයි. නැවතුණත් එහෙමයි. හදක් හරේ කියන්නේ නැතල් තමන් සහ සදාතර තියෙන අර්ථයේ විගණන මේ ආකාරයෙන් කල්යාණ මිත්‍රෝනි අහස්ත උකට බලාපොරොත්තු කරක් ඉදිරිපත්ින් ඉතු වෙන ඉතු වෙන බලාපොරොත්තුවත් එක්ක අර කඩවීම හිතපු දේ නේ නෑ මදි ඒ කඩවුණු බලාපොරොත්තු කඩේ පසුපස එකතු වෙනවා. එතන මේ කඩේ ඉදිරියට ආක එකතු කරගෙන හැම බරක්ම ඉතු වෙනවත් එකම ඉදිරියෙන් හිටලා පිටුපස්සින් කඩට එකතු වෙලා ආයේ අපේ උග මතට ඒ බර එනවා. වෙන විදිහට බලාපොරොත්තුවක් ඉතුරුනා කියලා ඒ පැහැදිලිවටපත් වෙන්නේ නැත්තේ ඒක. ඒ පැහැදිලිව මදී කියා හිතනකල් ওই විදිහට මෙනේ වෙන්න තිබුණේ කියා හිතනකල් පැහැදිලිවක් නෑ. එතකොට මේ කාරණේ පැහැදිලි ඇති විතු ලොකුණු බලාපොරොත්තු අප ඉදිරියේ විතු වී හලවුණු බලාපොරොත්තු අප ඉදිරියේ කලමුණු කියන්නේ මුළු නැති දෙය නෙමෙයි. හිතුණා බලාපොරොත්තු නම් ඕන දෙය නෙමෙයි වෙන්නේ. අර ආශාව එයා කිව්වේ එයා තමයි. එයාට නිවෙක් නෙවුන්නේ. තවත් එයා බලාගෙන ඉන්නවා. ධර්මදී කියන්නේ ඉදුරුමදී කියන්නේ. දැන් මෙහෙම යනවා. එහෙම යනකොට තමයි එක තැනක තව දුරටත් මොකද වෙන්නේ මේ කඩ දිරනවද නැහැ කඩ දිරන්නේ නැහැ හැබැයි මේ කඩ උසවාගෙන යන ඔබත් මා දිරා යනවා තවදුරටත් දැන් මේ හිතේ හිත බල වැඩි වෙනවා මේ කඩ තවදුරටත් මෙහෙම කඩ උසවාගෙන යන්නට තරම් හැකියාව ශක්තිය නැති කෙනෙකු බවට පත් වෙන අප ඇදගෙන මාර්ගය කියන්නේ දැන් මොකද වෙන්නේ? දැන් මේ කඩ කඩ විනාශ වුණා නම් නේද? එහෙම නෙමෙයි මේ කඩ එහෙම ඉතුරු වෙනවා. මේ රූපකාය කියලා නැහැ. කවුරුටත් මේ ශරීරයට නැහැ. ඒ බලාපොරොත්තු ඛණ්ඩ උත්තරණයක් නැහැ. දැන් ඒක මොකද වෙන්නේ? මේ කියන්නේ මේ කියන්නේ එකතු කරලා තුන්ති දීපුරක් කරන වාතාවරණය මේ ඔක්කොම නිකුත් වාතාවරණ කරගන්න බැරි වුණු වාතාවරණ බාහිරීතු වාතාවරණ මේ කියන්නේ මේ කියන්නේ සාන්දලේකර තුන්ති දීපුරක් දීපුරක් කරනවා ඒක තමයි තාම ගලක් තියෙන්නේ දෙකම කරලා කරලා ඔක්කොම එකතු කරලා විවර කරන්න හදන පුංචි තර අපමත් වේවා ගිහි කුකුරක් බවට නැවත මානේ මේ කඩත් එක්ක නම් මැරෙන කල්දී මානේ මොකද ඔබට සාමාන්‍ය චිත්ත වෙන්නේ නැවත මේ ලෝකයේ තියෙන ඝනත්වයෙන් වැඩිව ගිහි කුකුර බවට පත් වෙනවා ඒක නෑ ඝනත්වය වැඩි වෙච්ච වෙලෙදි ඒක පේන්නේ නැහැ පුංචි වෙනවා පුංචි වෙලා පුංචිලා ඇහැට පේන්නේ නැති නමුත් මහා ආකර්ෂණයක් තියෙන දීපුව. ඒ දීපුවල ඉස්සත් ආයේ ඇතුළේ ඔක්කොම කතාව තියෙනවා. මුළු මුළු සාංකානික ප්‍රවෘත්තියම ඒ දීපුව තුළ ලියවිලා තියෙනවා. එයා ලියා දෙන්නේ නැහැ ආකාරයක්. කරගත්තා තා, ඒ නිසා විඳදු, අද පුතරතුන් ඒ සියල්ලම හදා කරගෙන මෙතන කියනවා. එතකොට ඒ ගිනි කුපුරේ නිකන් ගිනි කුපුරක් නෙමෙයි මහා බල සම්පන්න ගිනි කුපුරක් බවට අපපත් වෙනවා මරණයේදී පත් වුණාම දැන් මේ ගිනි කුපුර මේ ආපු ගමනේදී සාර්ථක කරගන්නට බැරි වුණු නම් තාම අත්හැර නැති ඒ බලාපොරොත්තු කරගන්න පුළුවන් දැනකට ගිහිල්ලා නැවතත් පත් එතකොට අපිට තියෙන්නේ අවස්ථා තුනක් ජීවිතේ. අවස්ථා තුනයි කියන්නේ මේ ස්වභාවයන් තුනක්. එකක් තමයි මේ ගිනි කුකුලේ ස්වභාවය. ඔය මරණයයි උපතයි ඒ දෙකේදීම අපේ ඉන්නේ ගිනි කුකුලක් වගේ. මරණය නිසා ප්‍රතිසන්දිය. ගිනි කුකුලක්. ඊළඟට ප්‍රතිසන්දිය සහ උපත අතර නොපෙනෙන ගින්න. ගින්න ඇවිලෙන් තොරට හදා ගන්න දුන් දමනේ නම් ගිනි දැලෙන්නේ නැහැ. ඒ ගිනි ජාලයක් බවට පත් වෙනවා උත්පත්තිය තමයි. ඉතින් මේ ශාස්ත්‍රයේ අපේ යනවා විදේක මහා බලතතු නමුත් ඇහැට නොපෙනෙන ගිනි කුකුරක් තේ තවත් විදේක ඇවිලෙන්නට සියල්ල නැති වෙන දුන්දාන තැනක ස්වභාවයක් මේ තවත් එකක මහා විද්‍යාවක්. මේ තමයි අපේ කතාන්දරය. අපේ සාංශාරික කතාන්දරය, අපේ ජීවිත කතාන්දරය, අපේ පෞද්ගලික කතාන්දරය. මොනවා ඇත්ත වුණත් මොනවා බොරු වුණත් කල්යාණ මිත්‍රෝනි අපි පිළිබඳ අපතරණ කල්වාරු කියන පුරස්කාර, චරිතාපදාන ඒ ඔක්කොම බොරු වෙන්න පුළුවන්. නමුත් මේ තමයි ඇත්තම කතාව. එතකොට මේ කතාන්දරේ ලියමින් ලියමින් ලියමින් යනවා ඉතිරි කොටස දෙක ඉතිරි කොටස ලබන සතියේ කියන්නේ. කවදාවත් කොමා එකක් වැටෙනවා මිස දෙකක් වැටෙන්නේ නැහැ. ඒ නිමා නොවන කතාන්දරයේද නිමා නොවන කතන්දරයක තුන් කොමාවකට තමයි මම කියන්නේ. ඉතින් මා ලොකු කා අයවාර ගන්න කියන්නේ අපි නැමෙන්නේ කොමාවක් බව. ත්‍රිලා කොමාවක් තව මොකක් හරි එකක් බවට පත් වෙනවා. ඒ පස්සෙලා සාය කොමාවක්. ඒතර කොමා තමයි කොමා ගන්නේ යනවා සංස්කාරේ පුරාණ. දැන් මේ මේ ස්වභාවය මේ විදිහට වෙන්න අපි මහන්සි වෙන්න ඕනේ. තවියට කියනවා නම් දුක් විඳීම සඳහා කවුරුවත් වෙහෙස වෙන්න ඕනේ නිරායාසයෙන්ම දුක අපකරා එනවා. නිරායාසයෙන් ආයාසයෙන් කරන කෝපයේ උපකරා එනවා. කවුද ඒ සඳහා මහන්සි වෙන්නේ? කවුරුවත් නෑ. නිරායාසයෙන්ම බිය වෙනවා. නිරායාසයෙන්ම සසරේ ඔබ ඇවිල්ලා. නිවෙන්නටයි ආයාසයක් අවශ්‍ය වෙන්නේ. ඇවිලෙන්න නෙමෙයි, දින්නක් ඇවිලෙනවා මහා දින්න. දැන් මේ නිවන්නටයි කෙනෙක් උත්සාහ කරනකොට උත්සාහය අවශ්‍ය වෙන්නේ නිවෙන්නට, නිවන්නට. නිවි කැමැත්තෙන්නට. ඒ නිසා ඒ නිසා කුසල් ක්‍රියා කියන්නේ අපි යමකට කුසල් ක්‍රියා කියනවාද කුසලයේ යනු ජීවීමයි මේ සාංකාරික ගින්න මෙතනින් අතෙන්ට එතනින් තව තැනකට අවුලෝමින් අවුලෝමින් යනවාද සිතෝතේ දුකතේ සහ සැපතේ ඒක කරන්නේ ඒ සිතක් වෙන්න පුළුවන්. හැබැයි කුසලයක් නෙවෙයි. කුසලයේ කියන්නේ ඇවිලෙන්නේ නැතුව, පිච්චෙන්නේ නැතුව, ගිනි ගන්නේ නැතුව ඉන්න පුළුවන් තමයි. ඒ කුසලයෙන් කරන්නේ මොකද්ද? හිත නිවන්නේ. හිත නිවීමයි කුසලය. හිත ඇවිලීම නෙවෙයි කුසලය. හිත ඇවිලීම අකුසලයක්. තමන්ගේ හිතේ දිත්‍යා ගන්නවා නම් එයා අකුසලයක් අනුන්ගේ දිත්‍යෙන් කියලා නම් ඒ අකුසලයක් ඒ පාප කරනවා. ඒ දෙකමයි. හැබැයි පුළුවන් නම් තවත් කෙනෙක්ගේ දුකින් අතුබන්ට ඒ මහා පුළුවන් නම් තමන්ගේ ඉන්න නිවා ගන්න ඒ මහා කුසලය ඊට වැඩි කුසලයක් තවත් නැහැ. තවත් ඒකේ දුක් දින්නක් නිවීමතරම් මහා පින්කමක් තවත් නැහැ. මුලින්ම කීවා වගේ භාවනාවෙන් කරන්නේ එයයි. මේ පරිසරයේ ගියාගෙන තියෙන්නේ කුසල විතරක් නෙමෙයි ආමාශය විතරක් නෙමෙයි ගියාගෙන තියෙන්නේ. මේ ජීවිතේ විතරක් නෙමෙයි බැලූ බැලූ අතර දෙවි ජීවිතින් නම් ඇවිලෙනවාද පිටෙනවාද කියලා ලෝකෙ. දිවිගතන පිටන දිවි නොකක් නිවස. දිවි නොකක් ජීවිතයක් මනසක් වලට අමාරු. කොහේ බැලුවත් මොන විදිය හරි ඉන්න කී ඉතින් ඒ නිසා අසත් ඇවිලෙන්න ඕනද? ලෝකේම දිවියල්ගෙන තියෙන බව ඇත්ත. ඒ තමයි සම්පූර්ණ සත්‍ය මේ ලෝකේම එකකින් නැතිින් නෙමෙයි මහා දිවිජාලාවකින් ඇවිලෙනවා ඇවිලෙනවා ඇවිලෙනවා. ඒ ඒ ඇවිලෙන අවසානයේ අවසානයේ නෙමෙයි නමුත් එහි ඉතර අවස්ථාවක් තමයි කියන්නේ ඔය නෙමෙයි ඉලවන්නක් පානවා ඊට පස්සේ මේ සමය ගානාවෙන් දානවා ලෝක විනාශයක් වගේ කතන්දරයක් කියන්නේ ඒක නෑ ඉබේට කලින් ඒ වෙන්නේ ඒ එදාම නෙමෙයි ඇවිදින්නේ අද ඒක ඊයේ සිට මේ ලෝකේ ඇවිදින්න ඇවිදින්න කියන්නේ ඉර විතරක් නෙමෙයි ඇවිදින්නේ මේ පෘථිවිය අභ්‍යන්තරේ විතරක් නෙමෙයි ඇවිදින්නේ හොඳට බැලුවොත් මේ හැම ගහක්ම කොළයක්ම සාරෙක්ම මිනිස්සෙක්ම बाहर जाते हैं सबसे साथ में लिंग ये देने हैं सामान्य बलवत्तेने जिनका बलन समुद्र बलवत्तेने රිලෙටබලි අප ඇවිල්ලා නැති. කායික රෝග නැති ඉන්නේ. අප කී දෙනෙක් ඉන්නේ? කවුද කායික රෝග වලින් දැනසිලා? ඒ කිස්සේ නෑ. හැමදෙනා දරාගෙන ඇති ජීවිතේ අපිට ඉන්නේ ඒ අත්තරේ දීපක සහ මහලු දීපක කලින් කල්යාණ මිත්‍රවරුනි කී වාරයක් නම් අද මේ පපුව දාලා පිටියා යන්නේ එකපාරක් මේ මොහේ අපි එකපාරක් අපි එහෙම කිව්වේ නැහැ එකපාරට එහෙම අපිට ඇහුනේ තව කෙනෙක් කියන්නේ ඉතින් මේ යථාර්ථයට තමයි ධර්මයේ කියන්නේ මෙය සතර කියන්නේ නිසංසාර ඊට වැඩිය හොඳ උපමාවක් සංසාරයේ දෙන්න තාස්නේ සංසාරයේ බොහෝම ලස්සන දෙයක් විදිහට වර්ණනා කරන්න පුළුවන් නමුත් ඒ සියලු වර්ණනා දැඩි අලු වී යනවා අර ලිප ගිනි වල ඒ ලිප ගිනි වල වෙන තේ ඔය සියලුම වර්ණනා වීම ලක්ෂණයි හරිම ලක්ෂණයි එතෙක් ලක්ෂණට මේ සංකාරය ගැන කතන්දර හදන්න පුළුවන් නාට්‍ය හදන්න පුළුවන්, චිත්‍රපට හදන්න පුළුවන්, ගීත ගයන්න පුළුවන්, වයන්න පුළුවන්, නටන්න පුළුවන්. ඒ ඒ සියල්ලේම සෞන්දර්යයේම රසය, ජීවය, විනෝදයේ මේ සියල්ල වෙන්නේ විපදින් ඇවිල්ලේ පමණයි. ඒ අනුරාගපත්තේ ඒ ජීවිතය අවුලට ජීවිතය ඒ රංගනයේ තවදුරටත් රංගනයක් නෙවෙයි. එනාත්‍යයේ චිත්‍රපටයේ සිදුවන මූර්තිය තවදුරටත් නාට්‍යයක් සිදුවමක් චිත්‍රපටයක් හෝ මූර්තියක් නොවේ. විනෝදයේ තවදුරටත් විනෝදයක් නෙවෙයි. ඒ නිසා ඒ නිසා තමයි ඔය එක්තරා විදිහකට ඒ කාරණේ මේ කවියට කියන්නේ කවියට එක්තරා විදිහකට කියන කලාවක් තමයි කුමත නැතුම් කෙලි අවසනාන මේ අඳන්ත කියනවා නෙමෙයි ඒ සමීය කියන්නේ අඳන්න කියලා නෙවෙයි. වැළපෙන්න ක්‍රියාවක් නෙවෙයි. මේ කිත්‍යයක් කර වැඩක් නැහැ කියලා නිෂ්ක්‍රියවත්ක් නෙවෙයි. නමුත් මේ සියලුම කුමට නැතුම් කෙලි අවද සිනාගමේ සියල්ල මේ සියල්ල ගොළු වෙන මොහොතක් වෙනවා මරණය නෙමෙයි මරණයේදී සිද්ධ වෙන්නේ මොහොතයි තමන්ට මරණය බොහොම සුවදායි වෙන්න පුළුවන් මේ ජීවිතේ කෙලවරක් නැති ප්‍රශ්නක් තියෙනකොට මරණය ගැන මේ කියන්නේ කොහෙන් හරි දින්න තමන් කරා සමීප වුණොත් ඔය අද හොඳයි සතුටුයි මහායි රසවත් ප්‍රීතිමත් කියන හැම එකක්ම අනුකූලක් බව දුක් දිනකට පුළුවන් ඔය සියලුම සතුට අලු කොටක් බව එතකොට කවියට මුළුම දහම් පාඨය තමයි අප නිතර ආකාශයෙන් කෝණු හාත්ෝ කිමානන්තෝ නිසම්පජ්ජවිදේක කෝණු හාත්ෝ කිමානන්දෝ මොන ආනන්දයක්ද මොන ආනන්දයක් මොන සතුටක්ද ආනන්දය කියන්නේ මහා උද්‍යෝගමත් සතුටක ඉතින් මෙතන ප්‍රශ්නයක් තමයි ජාතක ප්‍රශ්නය එන්නේ කුමන නැතුම් කෙලි හවට සිනාදා යහ මොන ඔය ඇත්තම සතුටකට ඔබ ඉන්නේ හිමානන්දෝ මේ ආනන්දය ඔය ප්‍රීතිය ඔය සතුට ඇත්තක්ම කියලා හිතෙන්නේ. කොන්හාතෝ ඔය සිනාව හදවතින්ම එන සිනාවක් කියා රැගෙනවා. ඔය සිනාව සර්වකාලී නැද? ඔය සිනාව ඊයට අදට එකක් බලංගුට එතන මේ ප්‍රශ්නයක් තමයි කෝල්හාතෝ කිමානන්දෝ නිච්ඡං පච්චරිතේ සති වටේටම වටේටම ගිනි ඇවිදලා කියනකොට ඒ නැද්දනම් ඔබ සිටින්නේ ඒ බව දන්නවා නම් ඒ බව දන්නා කෙනෙක් විනෝදයක් ගැන හිතයිද? සිනහවෙන්න කාලය ගත කරයිද? සිනහ තුනක් එය අදවතින්ම අදවතේ තිබෙන ආනන්දයෙන් ඉපදුන සිනහවක් වෙයිද? නැහැ. අන්ධකාරේන ඕනග්‍රහ දැන් මහා අන්ධකාරේ අන්තර්භාගයක් ඇතුලේ තමයි මේ හාස්‍ය රංගනී යෙදෙන්නේ. මේ විකට ජවනිකාව පෙන්වන්නේ මහා අන්ධකාරය. ඉති hina යනවා. විකට නාට්‍යයක්, විකට චිත්‍රපටයක්, විකට දෙවතා බලනකොට ආනකොට හරි hina. hina යනවා. හරි සතුටින් hina වෙනවා. එතකොට මේ වෙනහර මේ විකට ජවනිකාව නිසා අප තුළ ඇති කළ හාස්‍යය මහා අන්ධකාරයක නැගුණු සිනාවක් විතරයි මක්නිසාද ඒ සිනහව තව මොහොතකින් අතුලක් වේට පුළුවන් මේ වටේටම ඇවිලෙන ගින්න ඔබව ස්පර්ශ කළ මොහොතේ කොයි මොහොතේ මොන විදිහේ ගින්නකින් අපව ස්පර්ශ කරයිද කියන කාරණය කවුද දන්නේ එහෙම දැක්කම ඊළඟ දුකේ ඉන්නේ ලබන සතිය. ඊළඟ වියෝවේ එන්නේ ලබන අවුරුද්ද. ඊළඟ දෝෂ දෝෂාරෝපණයේ ඉන්නේ ලබන මාසෙ. දැන් ඒ විදිහට ඊළඟ රත්නීවේ හැදෙන්නේ ඊළඟ සාතු. දැන් මේ විදිහට හරියටම මේවා කාලසටහනකට සිද්ධ වෙනවා නම් අන්න ඒ එතෙක් අපිට පුළුවන් අපි දන්නවා මේ සතුට මට අහවල් ගන්න වෙනකල් කියනවා දුකක් වෙන්නේ නැහැ. මේ ඉස්තරයි. එහෙම ඉන්න පුළුවන්. නමුත් එහෙම කාල සටහනකට ගිනි ඇවිදෙන්නේ නැත. කාල සටහනකට අතදී පැහැදෙන්නේ නැත. කාල සටහනකට මිනිසුන් ඔබව විවේචනය කරන්නේ නැත. කාල සටහනකට ඔබ සතු දේවල් අහිමිවන්නේ නැත. ඒක කාලසටහනක් නෑ. ඒ අපි හදාගත්ත කාලසටහනක් තිබෙනවා ජීවිතයේ පිළිබඳ ලක්ෂණ. ඒ සියලුම කාලසටහන. මේ දීනතේ දෙවි අනුකීය. මහා අන්තකාරයේ ඉඳගෙන වටේටම නිමියන් ඉලෙනවා නම් දැන් මේ රංගමණ්ඩල කලවරයි මේ කලවර වූ රඟ මණ්ඩල තුල අප විකත නාට්‍යයක් බලන විනා වෙමින් කොක් හඬලා සිනා කෙමින් බලන විකත නාටකමක් තමයි සංසාරය කියන්නේ අවිද්‍යා අන්ධකාරයේ අඳුරු සංස්කාරික රඟමණ්ඩලය හැබැයි රඟමණ්ඩලෙට පිටින්ද වටේටම මහා ගින්නක් එනවා ඒ නිසා ඒ නිසා අදී පන්න ගවිත්තක විචාරට ආලෝකයක් හොයාගත්තොත් නරකද මෙතනින් පැර යන්න මෙතනින් යන්න බෑ කලුවරේ ඉන්නේ කලුවරේ ඉන්නේ දුවත් දුවත් හැප්පෙනවා වැටෙනවා අතරමං වෙනවා මං මුලා වෙනවා විතරයි. තව දුවත් එපා ඉන්න දැනන සිටිමින් ආලෝකයක් හොයාගන්න. එතකොට ඔබට දෙනේවි පිටවෙන දොරටුව මොකේ කියලා. පිටවෙන දොරටුව දකින්න ඕන පිටවෙන්න නම්. කලබල වෙලා කිව්වට පිටවෙන දොරටුවෙන් නෙවෙයි අපි එළියට විසි වෙන්නේ. අන්ධකාරයේ ඕනක් ගහ අඳුරෙහි ගැලී සිටින ඔබ අදී සම්න කරාටට මක් නිසාද ප්‍රදීපයක් හොයාගන්නේ නැති ආලෝකයක් හොයාගන්නේ නැති ඇයි තව මොහොතකින් මේ විකට ජවනිකාවයි විකට ජවනිකාව රඟ දක්වන වේදිකාවයි රඟ මණ්ඩලයි එය නරඹමින් සතුටු වෙන්න එළහා වෙන අපි මේ සියල්ලම දැරි යනවා එනහත් දැන් මෙතන හිතිය නිසා පිට වෙන දොරටුව හොයා ගන්න දැන් කලවරයි කලවර නිසා ඉස්සරහට ඕනේ ආලෝකයක් ගන්න ආලෝකය කියන්නේ මොකක්ද කියලා එයා දැනගන්න ඕනේ ආලෝකය මුලින්ම ලැබෙන්නේ කර්යයන්. මේ සාස්ත්‍රික අන්ධකාරයේ සාස්ත්‍රික අවිද්‍යා රංගමඩලයේ දර්ජානන් මහන්සේ පොඩි එළියක් දුන්නා. පොඩි එළියක්. හැබැයි පොඩි එළිය තාම තියෙනවා. ඒ එළිය ඔස්සේ නික්මන පිටවුණු නැත්නම් බොහෝමයි. ඒක ධර්මයේ සතිවි ආර්ය සංගරත්නයේ සති. දැන් කාම දොරටු ඇරිලා තියෙන්නේ පිළ වෙන්න. පිළ වෙන දොරටු වලින් කුංචි එළියක් දැල්වෙනවා. පිළවීම කියලා ලියනවා. ඇයි තවත් ප්‍රමාද කියයි බුදුරජාණන් වහන්සේ යන්නේ ඇයි තවත් ප්‍රමාද මේ සාංකාරික විතර ජනතාව සිනහවෙමින් සතුට වෙමින් තවත් මේ අන්ධකාර වූ අංගමඩල තුල සිටින්නේ ඇයි? තව මොහොතකින් ඔය පිටවීම කියන දොරටුව ළඟ දැල්වෙන ඒ පුංචි එළියක් නිදියන්න පුළුවන්. ඊට පස්සේ පිටවීමක් නැත පිටවීමක් දැනා හිතන්නත් බැරිය ඒ හිතන්නත් පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයේ ඉන්පස්සේ පිට වෙන ලෝතුවක් නැති යනවා පිටවීමක් නැති පිටවීම කියන්නේ කොහොමද සංසාරය බොහොම පුංචි කාලයකට ඇරෙන දොරටුවක් තමයි මේ පිටවෙන දොරටුව එය මේ ඇවිත් කියලා කාද? බුදුරජාණන් වහන්සේ ඒක ඇවිත් මෙතේ කාර්යයක් වෙහි තිබුණු දොරටු උන්වහන්සේ විවෘත කළා. ඒක තාමත් ඇල්ල උන්වහන්සේ පිළිවන් බෑවා. තාමත් යාන්තමට එතනින් පේනවා පිටවීම කියන අකුරු. ඉතින් පිටවෙන්නේ ඇයි තාමත් අන්ධකාරයේ ඉන්නේ? අන්ධකාරයේ ඕරද්ධා පරිපන්න භවිස්සත අන්ධකාරයේ නිමග්නව සිටින ඔබ ඇයිද ආලෝකය හොයාගෙන නැත්තේ කල්යාණිකවරණි සමහර විශේෂයෙන්ට පුළුවන් අපි හොඳට ඇවිල්ලා මහා නින්දක් කවුලවගෙන මේ කියන්නේ ඒ එහෙම උනත් කමක් නැහැ මේ සාංකාරික දුක් දින්න ඔය හැම දිනකටම වඩා කරලා. එනිසා නිවෙන්න, නිවා ගන්න, තමනුත් නිවෙමින් අන් අයට නිවෙන්නට උදව් වෙන්න. භාවනාව කුසලයක් වෙන්නේ නිසා තමන්ට නිවෙන්න උදව් වෙනවා. අන් අයට නිවෙන්නට උදව් වෙනකොට ඒකකින් තමයි. භාවනාවේ කුසල දෙනවා හොඳයි එකක් මෙනෙහි කර බලන්න කොපමණ නිමිජාලා අභ්‍යන්තරේ විවෙනවද ඇල්ලෙන්ත තුන් ගමනවාද කියා හරයාන්තරවී අපි සමග මදනාශන ශ්‍රී වංශය